සූදානම් වෙන්නේ ඒ පින්තුන්ට අතිශය වටිනා දහම් ටිකක් කියලා දෙන්න විශේෂයෙන්ම අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊ타ත්ම වටිනා දහම් පරයයක් එකම එක ක්‍රමයකින් සම්පූර්ණම ආශ්‍රව ධර්මයන් ෂේ කරගන්න පුළුවන් මාවතක් හම්බ වෙන විවර වෙන ක්‍රමයක්. ඉතින් ඒක ඇත්තටම බොහොම සියුම් ඒ වගේම නුවණින් දකින්නට ඕනේ ධර්මයක්. ඒ හින්ද හැමදෙනාම හොඳින් ඒක ආර්ථ කියලා මතක් කරනවා. මම ගිය සැපේ ගිය සතියේදී මතක ගිය වාරයේදී මම මතක් කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධය හා අවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ කියන දෙපිරිස බෙදෙන්නේ කියලා. එතෙන්දී මම එකම පොඩ්ඩක් මතක් කරනවා අද මේ පින්නන ධර්මයට ප්‍රවේශයක් සඳහා එතෙන්දී ලෝකයා ලෝකේ ධර්මයක් දන්නේ නැතුව ලෝකේ ඉන්න අය දුකට කැමති නැහැ. ඒ අය කැමති දුක නැතුව ඉන්න. නමුත් ඒ දර්ශනය වැරදි ලෝකේ. ලෝකයා දන්නවා ලෙඩ වුණොත් මහලු වුණොත් මරුණොත් තමන්ගේ ප්‍රියමනාප දේවල් නැති වෙනකොට අප්‍රියමනාප දේවල් තමන් කරා පැමිණෙනකොට දුක එනවා කියන එක. හැබැයි ඒගොල්ලන්ට ඒ දුක ගැන තියෙන්නේ නුවණක් නෙමෙයි ඒ දුක ආත්ම කරගෙන මට තමයි මගේ දුවදරුවන්ට තමයි අපිට තමයි මේ දුක් ඇති වෙන්නේ කියලා දුක ආත්ම කරගෙන තියෙන්නේ කියලා මතක් කළා. ඒ වගේම ලෝකයා දුකට හේතුව දකින්නේ ඒ දුක්ඛ ධර්මතාවයන්ගේ ඉපදේ. ඒ කියන්නේ ලෙඩ වෙන හින්දා ඒ දුක එන්නේ මහලු වෙන නිසා ඒ දුක එන්නේ මරණ නිසා දුක එන්නේ ප්‍රියමනාප දේවල් නැති වෙන නිසා දුක එන්නේ අප්‍රියමනාප දේවල් ලැබෙන නිසා දුක එන්නේ ලෝකය දුක නැතිවීමක් දන්නවා ලෙඩ උනේ නැත්තම් දුක නැතුව එන්න පුළුවන් මහලු උනේ නැත්තම් දුක නැතුව එන්න පුළුවන් මැරෙන්නේ නැත්තම් දුක නැතුව එන්න පුළුවන් ප්‍රියමනාප දේවල් විනාශ උනේ නැත්තම් නැති උනේ නැත්තම් දුක නැතුව එන්න පුළුවන් අප්‍රියමනාප දේවල් අපි කරා ළඟා වුණේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින හින්දා ඒ අය මොකද කරන්නේ ලෝකෙ ඔක්කොම පිළිද වෙන්නේ නැතුව ඉන්න මහලු වෙන්නේ නැතුව ඉන්න නොමරී ඉන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා ප්‍රේමනාප දේවල් කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැති වෙන්න මොකද ඒවා කැඩලා බිඳලා විනාශවත් දුක වෙන නිසා කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැති වෙන්න රැක ගන්න වෙහෙසෙනවා මොකද ඒගොල්ලෝ දන්නේ දුක නැතුව ඉන්න පුළුවන් මේවා හොඳට තියාගත්තොත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක එහෙම වෙන්නේ ඉතින් ගත්තොත් ලෝකයාගේ දර්ශනය තමයි බාහිර වස්තු උතුම් රැකලා ආරක්ෂා කරලා තමන් දුක නැතුව ඉන්න හදන ක්‍රමයක් තමන් දුක නැතුව ඉන්න පුළුවන් කියන එක. අපි කිව්වොත් අපිට ගයක් තියෙනවා වාහනයක් තියෙනවා. ගේ කැඩුනොත් වාහනේ කැඩුනොත් අපිට දුක එනවා. ගේ කැඩුනේ නැත්තම් වාහනේ කැඩුනේ නැත්තම් අපිට දුක නැහැ. ඉතින් අර ගේ කැඩෙන්නේ නැති වෙන්න වාහනේ හීරෙන්නවත් නැති වෙන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. අන්තිමට දර්ශනය ඇවිල්ලා තියෙන මොකද්ද? අනිත්‍ය වෙන හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත කැඩෙන්න විදෙන්න වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙන දේවල් කැඩෙන්නේ විදෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරලා තමන්ගේ දුක නැතුව ඉන්න පුළුවනි කියන වගේ දර්ශනයක් තමයි වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තදී ඒ හේතු ප්‍රත්‍ය නැති අපර නැති වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ ඒක එහෙම නෙමෙයි කියලා පංච උපාදාන කන්ද දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා දර්ශනයක් වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ප්‍රාණ කර්මයට විපාක හැටියට හම්බ වෙච්ච ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. එනකොට අයිති නැති හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් තියෙනවා. එබඳු අනාත්මෝ ඇස් ඉදිරි පිටට හමු වෙන රූපයක් කන ඉදිරි පිටට නාසය දිව ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන වලට ගැටෙන බාහිර අරමුණු වල ස්වභාවය සත්තු පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් චක්කුං අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්ධානත්ත එහේ අනාත්මයි තමන්ට අයිති දෙයක්වත් අනුන්ට අයිති දෙයක්වත් සත්‍යයක් පුද්ගලයේ ආත්මයක් වූ දෙයක්වත් නෙමෙයි. කනත් ශබ්දයක් නාසයක් ගන්නට කියලා පෙන්නලා ඉබ්බන්දු රූපයක් ආරම්භය ඉබ්බන්දු වස්තුවක් ආරම්භය තමන් ආත්ම විදිහට හිතලා තමන් පුද්ගලයේ සත්‍යය කියලා හිතලා ඒ අරමුණු ගැන තමන්ගාව සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙයි. ඒ තමන්ගාව තියෙන සත්ත්ව පුද්ගල සංඥාව නිසා තමන්ම මේ අරමුණු වල රැවටිලා තියනවා කියන එක උකට ධර්මයේ පෙන්නනවා හරියට මටපන්ෙක් වගේ කියලා. අර පටපනෝ තමන් බඳින කෝෂය නිසාම තමන්ට බැලෙන්න වෙනවනේ. ඒ මිනිස්සු ඒ සතාවත් එක්ක තම්බලා නූල් ගන්න තම්බල නූල් ගන්න. ඒ පටපනෝ වගේ අපි විසින්ම ඇති කරගන්න කෙලෙස් සහගත වටපිටාවක් නිසා සිතුවිලි නිසා අපිම රැවටිලා දුක ඇති කරගත්ත ධර්මතාවයක් තියන්නේ කියලා දුක ඇති වෙන්නේ දුකට හේතුවත් ඒ හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියන එක දෙකම මුද්‍රජනන වහන්සේ සමාන තමන් තුලින් දකින්ද කියන දර්ශනයක් වෙනවා මේ දර්ශනයෙන් අන්තිමට එක උත්තරයක් ආවා තමන්ව හදලා තමන්ගේ හිත හදලා තමන් ගාව තියෙන කෙලෙස් ටික අයින් කරලා තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයක් ආවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශන. මම ඒ ගැන පරිණොත් මතක් කළා අපි අද පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. අපි කියමු ඇස් ඉදිරි පිටට අපේ එන රූපයක් ගමු අපිට ගොඩාක් බුදුරජාණන් වහන්සේ රූප තිබුණත් පෙන්වන්නේ විශේෂයෙන්ම සවිඥානික වස්තු ගැන විතරයි. සවිඥානික වස්තු කියන්නේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ නැත්නම් මේ මම කියලා අපිට හම්බ වෙන මෙන්න මේ ටිකේ තියෙන බැඳුම නිසා තමයි ඒ බැඳීම නිසා තමයි අපි අනිත් දේවල් වලට බැඳිලා තියෙන්නේ සත්තු පුද්ගල භාවය තුලින් ඇති වෙන බැඳීම් නැති වෙනකොට අනිත් සේසු කෙලස් ටික ඔක්කොම එකම නැති වෙනවා අපි ඒකත් අපේ ඇස් ඉදිරි පිටට ඕකයක් වෙනවා අපි කවුරුත් දෙමව්පිය ආදරේ අපිට කෙනා කෙනාට තමන්ගේ දරුවා නැත්නම් සහෝදරයෙක් කියලා දරුවා කියලා හිතමු. නමුත් එතන තියෙන රූපේ යථාර්ථය රූපේ යථාර්ථය පෙන්වුවා කෙස් ලොම් නියතත් සම්මස්නහර කියලා අනාත්ම වූ සත්ව පුද්ගල නොවන රූප කොටස් 32ක් තියෙනවා. කාය කියලා කියන්නේ කොටස් කියන අර්ථයෙන්, කාය කියන්නේ කොටස් කියන අර්ථයෙන්. කොටස් 32කින් හැදිලා තියෙන රූපය. ඒ රූපේ හැදෙන හේතුව නැත්නම් ඒ රූපයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? කනබුන බත්පාන් කවුබුමකට කියන අනාත්ම වූ සත්පුද්ගල නොවන ආහාරය. කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටික තව පැත්තකින් ගත්තොත් ඒක ඉමමේව කායන් යත්තා තිතං යත්තා පරිණිතං ඒ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද මොකක්ද ධාතු වශයෙන් පහක තියෙන මැටි ටිකක් ගත්තොත් ගලුල් කැටයක තියෙන පස් ටිකක් ගත්තොත් ඒකට අපිට සත්‍ය පුද්ගලෙක් කියලා කියන්නට බෑ. ඒ මැටි ටිකේ පස් ටික හා සමානවමයි කිසිම වෙනසක් නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නේද සම්මස් කියන තද කොටස් විශක්තින ඒ විස්ස අර මැටි ටික හා සමානයි. අපි නැටි ටිකකට දරුවෙක් කිව්වොත් යම්සේත ඒ වගේ මේ කෙස්ලෝන් එකක් කියන ටිකට අපි දරුවෙක් කියලා කියනවා. ඊට පස්සේ ගඟේ වැවේ පොකුණක තියෙන වතුර ටිකක් ගත්තාම සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන්නේ අනාත්මයි ඒ ජලයේ තියෙන ස්වභාවය ඒ ආපෝ ස්වභාවය සමානවමයි කිසිම වෙනසක් නැහැ. ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන පිත්තසෙම සරවල සරවලේ දාගිය මේක තෙල් කඳුලෝන තෙල් කෙලසට මුත්‍රා කියන මේ කොටස් ටික. ඊට පස්සේ ගිනගොඩක හෝ පහනක හෝ සූර්ය රශ්මික තියෙන උෂ්ණයක් තියෙනවා නම් ඒ උෂ්ණයයි කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන තේජෝ ගතිය උෂ්ණ ස්වභාවයේ සමානයි. බාහිර ගස්වැල් සොලවමින් අමන හුලඟක් තියෙනවා නම් ඒ හුලඟයි ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන කය ඇසුරු කරගෙන පවතින වායු ස්වභාවයේ සමානයි. අවකාශ ධාතු අවරාගෙන රාශියලා කියන සතර මහා ධාතු රූප මෙතියක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඒක එහෙම රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රව නිසා වර්තමානයේ රූපේ ඇත්ත ඇති හැටිය පිරිසිදු නොදකින නිසා ඒ රූපය ආරම්භය කෙනා කෙනා ගේ සිතේ ඒ රූපය දකින්නවත් එක්කම දකින්න කෙනාගේ මනසේ ඒ රූපේ සත්‍යයේ ඒ රූපේ පුද්ගලයේ ඒ රූපේ කෙනෙක් කියන හැඟීම ඇති වෙනවා. දෙවනවට ඊගව සිතකින් අර රූපයයි රූපය අරඹය තමන්ම හිතපු එකයි දෙකම එකතු කරලා පුද්ගලයේ කියන තුන්වෙනි හිතකින් අපි ජීවත් කරගන්නවා. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. අපි ඒක දන්නේ නැතිකම තියෙන. එතකොට අපිට දැන් තේරෙන්නේ නැහැ අනාත්ම රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම ආත්ම විදියට අපිම හිතලා අපි ආත්ම විදියට දැනගෙන තියෙන්නේ නේද කියලා දන්නේ නැති හින්දා අපි හිතන පුද්ගලයා සත්‍යයා බාහිර ඉන්න කෙනෙක් කියන තැනකින් අර සතර මහා ධාතු රූපය අපි බැඳලා තියෙන්නේ බැඳලා තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුද්ගලයෙක් කියලා දැක්කට පස්සේ ඒ පුද්ගලයා දරුවෙක් හෝ සහෝදරයෙක් වෙන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දරුවෙක් ඥාතියෙක් හැටියට අපේ රූපේ බැඳිලා තියෙන්නේ රූපේ පුද්ගලයෙක් සත්‍යයක් හැටියට දකින්න කම නිසායි. ඒ දකින්න කමට හේතුව රූපේ ඇත්ත ඇති නොදැකීමයි කියලා. එතකොට අද දවසේදී අපිට මේ සතර මහා ධාතු රූපය වෙනස් වෙනකොට අපිට පේන්නේ දරුවා ලෙඩ වුණා, දරුවා මහලු වුණා, දරුවා මැරුණා, අම්මා ලෙඩ වුණා, අම්මා මහලුයි, අම්මා මැරෙනවා වගේ දැනකින් තමයි අපිට පේන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පුද්ගල භාවයෙන් විඳින යම් දුකක් තියෙනවා නම් ඒ දුක්කට හේතුව ඒ රූපේ සත්ව පුද්ගල භාවයට ඔබට පෙනෙන කම නිසායි. ඒ සත්ව පුද්ගල භාවයට පෙනෙන කම නැති වුණොත් නැති වුණොත් ඒ රූපාරභය සංහා උපාදානයක් අපිට හිටින්නේ එතකොට රූපේ වෙනස් වෙච්ච විපරිණාම වෙච්ච දවසට මව්මල දුක පියාමල දුක දරුවමල දුක විඳින්න වෙන්නේ නැහැ කියලා පෙන්නලා ඒ හින්දා සීලයක පිළිතලා සමතකමට අහනකින් හොදට හිත වඩමින් රූපේ ඇත්ත ඇති හැටි දකින්න තැන්ට මනස ගන්න කියලා පෙන්වනවා. ඔක තමයි චතුරාර්ය සත්‍ය කිටින් ගත්තාම අපි මම මේ ටික මතක් කළාට මේක තේරෙන්නේ නැති ඇති නමුත් මම ජීවිතේම ඔයගලට ගොඩක් හිතින් කළා මේ තත්ත්වයට පෙන්නන්න මම උත්සාහවත් වෙනවා එතකොට දැන් අපි බණ ඇහුවාම දැනගත්ත ඇස් ඉදිරි පිටට එන්නේ අර ටීවී එකේ පේන්නේ සත්පුත්තුල නොවන රූපයක් ටීවී එකේ පේන රූපේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි ඒත් අපි දකින්නේ කෙනෙක් හැටියට ඒ වගේ සත්පුද්ගල නොවන රූපයක් එන්නේ නමුත් ඒ රූපේ දකින්න කෙනාට රූපේ බලන කෙනාට ඒක වෙන්නේ ආත්ම විදියට කියලා. ඊට පස්සේ මේ ආත්ම සංඥාව නැති වුණොත් අපිට දුක නැති වෙන්න පුළුවන් කියලා දැකපු හින්දා අපි මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ වඩනවා රූපය පිරිසිඳ දැකලා මේ රූපේ පුද්ගලයක් සත්වයක් හැටියට පෙනෙනකම අපේ මනසින් ගෙවේ කියලා. නේද? එහෙමනේ අපි හිතන්නේ නේද? දැන් අපි අහගෙන තියෙන රූපානාත්මයි අනාත්ම රූපේ නම් ඒක දකින අපිටයි ආත්ම විදිහට පෙනෙන්නේ. එතකොට මේ රූප ආත්ම විදිහට සත්‍ය පුද්ගලයක් කියලා පෙනෙනකම නැති වුණොත් අපිට දුක නැහැ. එහෙනම් දැන් අපි මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ වඩනවා මොකටද මේ රූපය ආත්ම විදිහට පෙනෙනකම දුරු කළා අනාත්මය මත වෙනකම් ඒව නේද හරි නමුත් ඇත්තටම ඒක එහෙම වෙන්නේ නැහැ අපි බලමු ඒක වෙනවද එහෙම කියලා මොකද අපේ බලාපොරොත්තු ඒක තමයි නමුත් අපිට හිතෙනවා නම් මේ රූපේ දැන් පුද්ගලෙක් වගේ පේනවා අපි හොඳට විදර්ශනා කරනකොට භාවනා කරගෙන යනකොට අර පෝස්ට්මෝටම් එකකට ගියාම කෑලි කපල කපල කපලා විවර කරලා පෙන්නනවා වගේ මේකත් කොටස් කොටස් කොටස් විවර වෙලා පෙනේ දැන් පුද්ගලික සත්‍යක් නැහැ කියලා අපි හිතනවා නම් ඒක වැරදි. එහෙම නැතිනම් අපි හිතනවා නම් දැන් මේ රූපේ අනාත්මයි හරි එහෙනම් අපිට නම් පේන්නේ ආත්ම විදියට මම මෙහෙම භාවනා කරගෙන කරගෙන යනකොට මේ ආත්ම සංඥාව ගෙවිලා රූපී අනාත්මයි කියලා මතුවේ. කියලා හිතනවා හරියට හඳුන් කැල්ලක් උරච්චි කළා රොච් කළා ඉවර වෙනකොට ඒක ගෙවි වගේ තැනකින් හිතනවනම් ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කෙනෙක් දෙයක් මොන විදිහට හරි හිතනවනම් ඒ හිතන හෝ හිතෙන පැත්ත වෙනම අන්තයක් ඒක කර්ම පැත්ත. මේ බලාගෙන ඉන්නකොටම මම මේ කෙනෙක් කියලා මෙහෙම හිතුවට මෙතන ධර්මතා දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න පිළිනවා කියන සිද්ධිය අනිත්‍ය දුක්ඛ අනාත්මෝ අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ස්කන්ධ ටිකක් පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙනකොට පෙනෙන දේ ආරම්භය මොන විදියට හරි හිතනවා. දෙයක් කියලා හරි හිතනවා. යමක් කියලා හරි හිතනොත් එහෙම නැතිනම් මේ හැඩසටහනක ගතියක් හරි දැනුණා. ඒ දැනෙන පැත්ත මනෝ විඥාණයෙන් යුක්ත වර්තමාන කර්ම පැත්තක්මයි. අද වෙලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව නැති නොකල නිසා අපේ සිතුවිලි නැත්තම් දකින්නකොටම උපදින මනෝ විඥාණය මේ පෙනෙන පැත්තට නැඹුරු වෙලයි උපදින්නේ. එතකොට අපිට හොයන්න බෑ පෙනෙන දෙයි මේ දැනෙන දෙයි දෙකම එකයි වගේ වෙලා ඇත්තටම වෙන්නේ මෙන්න මේකයි. හිත සමාධි කරනකොට ඇත්ත දකිනවා දුක පිළිසින දකිනවා සමුදය දුර වෙනවා කියලා කියන්නේ ඔගොල්ලන්ගේ හිතේ ඉලෙස් අඩුනම නීවරණ අඩු වෙනකොට පෙනෙන එක වෙනමයි පෙනෙනවත් එක්කම පුද්ගලයේ කෙනෙක් කියලා හිතනකොට හිතෙන එක ඕගලන්ට වෙනම අහු වෙනවා. මේ දෙක දෙපැත්තට යනකොට ඕගලන්ට ඇහැ රූප දෙක අනාත්මයි කියන එක ඉබේමයි මතුවේ. ආත්ම සංඥාව Taman තුලම ඉපදිලා Taman තුලම නිරුද්ධ වෙනවා කියන එක ඒක වෙනම පේනවා. මේ පෙනෙන සිද්ධිය වෙනම පේනවා. ඔන්න ඔහොමයි අපිට හිත හිත සමාධි කරාම ඇත්ත පේනවා කියලා කියන්නේ අනාත්මෝදී අනාත්මයි කියලා දකිනවා කියලා කියන්නේ ඔන්න ඕකයි වෙන්නේ. එහෙම නැතුව ආත්ම සංඥාව මේ රූපය ඇතුලේ බැහැගෙන තියෙනවා. අපි බලනකොට බලනකොට අනාත්මය අයින් වෙලා ආත්මය අයින් වෙලා අනාත්ම බව මතුවලා එනවා නෙමෙයි. අපි හිතාගන්නේ ආත්ම සංඥාව මේ රූපේ එහෙනම් ඇතුලට බැහැගෙන තියෙන්නේ දැන්. වගේ අපි දැන් භාවනා කරනකොට කරනකොට ආත්ම සංඥාව දුර වෙලා අනාත්මය මතුවේ කියලා. නෑ. කිසිම කලක කවමදාවත් මේ පෙනෙන ඇහැ රූපී පැත්ත කිලුටු වෙන්නේම නැහැ. කිලුටු කරන්න බෑ. ඒක එහෙමම තමයි. එතකොට කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ ඒක. අපි මොනතරම් ඇහැ රූප පැත්තට කන ශබ්ද පැත්තට හිත නමලා හිත බර කළා මොන දෙයක් හිතුවත් ඒ හිතන පැත්ත වෙනම එකක් පෙනෙන ඇහැ රූපයි පැත්ත වෙනම එකක් ඇහෙන කනයි ශබ්දයි පැත්ත වෙනම එකක් එතකොට අද දවසේදී අපේ හිත සමාධිය නැතිනම් නැති වෙනකොට වෙන්නේ පෙනෙන දෙයට නැඹුරු වෙලා උපදින මනෝ විඥානය අපිට ප්‍රකට නැහැ. අපිට හරියට තේරෙන්නේ ඒ කියන්නේ ඔකද වෙන්නේ මෙහෙමයි. පෙනෙන දෙයට නැඹුරු වෙලා කියනකොට අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්වන ගද්දුලපත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ගොඩක් කරුණු දේශනා කළා මානෙ මේ අසුත මේ ධන්වලකින් බඳින ලද බල්ලෙක් බල්ලෙක් ධන්වලකින් කනුවක බැඳලා හිටියොත් කැපක බැඳලා හිටියොත් ඒ බල්ලා ඇවිදිනවා නම් ওই කනුව වටාම තමයි ඇවිදින්නේ. හිටගෙන ඉනවා නම් බැඳලා ඉන්න කනුව වටාම තමයි හිටගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නවා නම් බැඳලා තියෙන කණුවක මුලම තමයි ඉඳගෙන ඉන්න වෙන්නේ. නිදා ගන්නවා නම් බැඳලා තියෙන කණුව මුලම තමයි නිදා ගන්න වෙන්නේ කියලා. ඒ වගේ මහණෙනි මේ අස්ෘත ප්‍රත්‍යඥය මේ රූපය මම රූපේ මගේ රූපේ මගේ ආත්මය කියලා පංච උපාදාන ස්කන්ධයකම හැතිරෙනවා. ඉඳගෙන ඉන්නවා නම් හිතගෙන නිදාගෙන ඇවිදිනවා නම් පංච උපාදාන ස්කන්ධයකම ඇවිදිනවා කියලා පෙන්නනවා. ආපහු දෙවනුවට බුදුරජාණන් වහන්සේ වෙන ဒုတိ ය කද්දුලබද්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ මහණෙනි චිත්‍ර අදින කෙනෙක් හෝ චිත්‍ර අදින කෙනෙක්ගේ අතවැසියෙක් යම් කිසි මැටි පළකක හෝ ඒ කියන්නේ පිටියක වේවා ලීයක වේවා රිතිකඩක වේවා මනාකොට අංග පසංග ඇති ස්ත්‍රී රූපයක් නිල් පාටින් හෝ රතු පාටින් හෝ කහ පාටින් හෝ අංග පසංග ඔක්කොම ඇති රූපයක් යම්සේ අදීද ඒ වගේ අස්ෘතවත් ජුතඥයා උපදවන්නේ රූපේම උපදවනවා වේදනාවම සංඥාවම සංකාරෙම විඥානෙ උපදවනවා ඒ කියුවේ මොකක්ද කියන එක දන්නවද වෙන්නේ මේකයි අපි මෙහෙම රූපයක් දකිනකොට දකින්නවත් එක්කම මේ රූපය දකිනකොට අපි ඒකට මෙහෙම කියමු ඇහත් රූපය දෙක තියෙන තැනට මේ ප්‍රകൃතිය වස්තුවක් පෙනෙන තැනට වර්තමානයි පිරිසිදුයි අනිත්‍ය අනා දුක්ඛ අනාත්ම ස්කන්ධයක් තියෙන ඕකට අපි කියමු ස්කන්ධ කියලා ස්කන්ධ කියන්නේ මේ ඇතයි රූපෙට. මෙහෙම පෙනෙනකොටම මේ හැඩේම මේ රූපෙම ආත්ම සංඥාවෙන් අපි මනෝමය උපදව ගන්න. මේ හැඩේම ආත්ම සංඥාවෙන් අම්මා තාත්තා දුව පුතා පුද්ගලෙක් සත්වයෙක් කියලා අපි මනෝමය සිහි කරනවා ඔය රූපේ හිතේ සිහි කරනවා. දැන් මේ හිතින් රූපේ සිහි කරන තැන මේ රූපෙම හිතින් සිහි කරනවාර හරියට අපි කිව්වොත් යම් කිසි කෙනෙකුට මොන හරි දෙයක් මේ ඉස්සරහා තියලා මේක බලාගෙන චිත්‍රයක් අඳින්න කියන ওই විභාගවලට එන්න. එතකොට බලන්න අර දිහා බලාගෙන අපි යම්සේ අඳිනවාද? ඒ වගේ මේ රූපේ දිහා බලාගෙන මේ රූපෙම හිතේ හදනවා අපි පුද්ගලයේ කියන සංඥාව. දැන් මේ හැඩේ පුද්ගල සංඥාවයි. පුද්ගල සංඥාවයි මේ හැඩේ වෙන් කරන්න බෑ මනස කියලා. ඒක තමයි අපි මේ දකින්න එක කියලා රැවටිලායි. මෙතන ධර්මතා දෙකක් තියෙනවා. මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දකින්නවත් එකම හිත වේගවත් දකින්නකොටම මේ හැඩේ මේ දිහා බලාගෙන මම චිත්‍රයක් අඳිනවා වගේ. ඔලේක චිත්‍රයක් ඇන්දොත් අඳින චිත්‍රයයි චිත්‍රය අඳින්න බලාගත්ත දෙය දෙකක් දෙකක්ද? දෙකක් නේද? ඒ වගේ මම මේ විදිහට රූපේ බලාගෙන ටග්ගල මේක කෙනෙක් කියලා සිහි කරගත්තොත් රූපේ දකින්නවා ටග්ගල ළමයා කියලා සිහි කරගත්තොත් මේ දකින්නවා අම්මා කියලා සිහි කරගත්තොත් අම්මා කියන පුද්ගල සංඥාවත් එක්කම හිතෙන් මේ රූපේ සිහි කරගන්න. ආ පංච උපාදානස්කන්ධයක් හදාගන්න. අර පේනවා කියන එක ස්කන්ධ මෙතන තියෙනක පංච උපාදාන ස්කන්ධය. එතකොට අපි දන්නේ නැත්තම් මෙහෙම දෙකක් මෙතන තියෙනවා කියලා. අර සිහි කරගත්ත එක පෙළෙන එකයි පෙළෙන එක සිහි කරගත්ත එකයි කියලා දැන්න ගත්ත ගමන් අපිට වෙන්න තියෙන ඔක්කොම වෙනවා. කවදාවත් එහා ගන්න බෑ. අපි සිහි කරගෙන මෙහෙට අත දානවා පෙළෙනකොට මේක සිහි කරගන්න. මේ ප්‍රශ්නේ තියෙන චූටි ගැටලුවක් තියෙනවා. හිත සමාධි කරගන්න කියලා කියන්නේ වෙන මුකුත් නෙමේ චිත්‍රය වෙනමයි චිත්‍රය අඳින්න උපකාර කරගත්තු රූපයයි කියන එක දෙකක් කියන එක පේන. ඒ වගේ මෙහෙම බලලා මෙහෙම පෙනෙනවත් එකම පුද්ගලයෙක් කියලා සිහි කරගන්න එක වෙනමම පෙවුනොත් අපිට කවදාවත්ම මේ පුද්ගලයෙක් කියලා සිහි වෙච්ච එක පෙනුන එක හැටියට අපි නැඹුරු වෙනවද? අපිට පේනවනම් කවදාවත් නැඹුරු වෙන්නේ නැහැ. ඒකයි මේ මහණෙනි හිත වඩන්න හිත වඩනකොට ඇත්ත ඇති හැටි පේනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද ඇහි ඇත්ත ඇති හැටි පේනවා ඇහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියලා පේනවා ඒ පෙනෙනවත් එක්කම සිහි කරගත්ත ආත්ම සංඥාව කියන එක ditthi සංඥාව විපල්ලසිය කියන එක වෙනවා පේනවා නේද පැටලිල හගන්න නැතු අපි පුද්ගලයේ කැටියට සිහි කරගත්තාම කෙනෙක් කියලා සිහි වෙනකොට මට කෙනෙක් කියලා පෙනෙන තැනක ඕකේ තියෙන්නේ කේස් ලොග් නියත සම්මස්මහර මේ කොහොම කොටස් ටිකක් නේද කියලා ඔකමනේ අපි බලන්නේ නේ. බලනවා කියන දා කොටම වැඩි වෙනවා කියලා. ඇයි මට පුද්ගලය කියලා පෙනෙන තැනක තියෙන්නේ කියලා පුද්ගල සංඥාව ආපෝ ගැඳලා තියෙන පුද්ගල නොවන රූපෙට අපි. මම කියන එක තේරෙනවා. නමුත් ඕක නිවැරදිමදී විදර්ශනා කරනවා කියන එක වෙන්නට ඕනේ කොහොමද? මට පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට මට පුද්ගලයෙක් කියලා සිහි වෙන තැනක රූපේ කියලා මේ පෙනෙන පැත්තේ ඇත්ත පෙන්වන්න දෙපා. පෙනෙන පැත්තේ ඇත්ත වෙනම පෙන්වන්න කනබුන ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි. ඒ රූපේ දකින්නකොටම ආත්ම සංඥාවෙන් ditthi සංඥාවෙන් මේ රූපේ සිහි කරගන්නේද තියෙන්නේ. නැත්තම් උපදාන වශයෙන් මේ රූපය අරගෙන නේද තියන්නේ කියන එක පෙන්නන්න. ඔබ හොයාගන්න හොඳ ලේසි ක්‍රමයක් තියෙනවා. අපි ආහාර ප්‍රත්‍ය ගැන බලන්න. දැන් ඇහින් පෙනෙනකොට මේ පෙනෙනවා කියන තැනක තියෙනවා හතර ආහාරය. කනබුන ආහාරයෙන් හැදුණු රූපය තියෙනවා කබලික ආහාරය. ඒ රූපයේ ඇඟලු කැටියෙන්ට පිට පැමුණාම ස්පර්ශාහාරය තියෙනවා. ඒ වගේම සිහිය වීර්යයේ චෛතසික තියෙන මනෝ සචේතන ආහාරය තියෙනවා. ඒ වගේම විඥාන ආහාරය තියෙනවා. මෙහෙම පේනවා කියන තැනක සතර ආහාරයක් තියෙනවා. ඊට පස්සේ මේ පෙනෙන දේ අපි සිහි කරලා අරගෙන හිතනකොට එතන තියෙන තුන් ආහාරයයි. කබලික ආහාර නැහැ. මනෝ සංචේතන ආහාරේ පස්ස ආහාරේ විඥාන ආහාරේ විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදේ ගෙදරදී ළමයා දිහා මෙහෙම බලනකොට තිබුණ සතර ආහාරයක් අනේ ස්කන්ධ ටික. දැන් මෙතන ඉඳලා ඔයගොල්ලෝ ළමයා හිතනවා කියන්නකො. ඔයගොල්ලෝ හොද්දට කිව්වේ හිතනවා කියන තැනක තියෙන දැන් ආහාර කියලා. තුනයි. කබලික ආහාර නැහැ. මනෝ සංචේතන ආහාරේ තියෙනවා. මේ පස්ස ආහාරේ තියෙනවා, මනෝ සංචේතන ආහාරේ තියෙනවා, විඥාන ආහාරේ තියෙනවා. ඔගලන්ට දැන් සිහි කරනකොට පුළුවන් නම් දැකපු රූපය හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔගොල්ලෝ දකින අවස්ථාවේදී කියන්නේ රූපේ රූපේ දකිනවා කියලා. දැන් සිහි කරගන්න එකට සිහි කරගත කෙලෙස ඇති කරගත්තොත් ඒකටත් කියන්නේ රූප තණ්හාව කියලාම තමයි. ඒකට කියන්නේ ධම්ම සංඥාව කියලා. ඕගොල්ලෝ මනෝමයෙන් දැක්කපු දෙයක් හෝ කෙනෙක් සිහි කරගත්තොත් ඒකට කියන්නේ රූප සංහාව කියලාම තමයි. හ්ම් එතකොට අපිට මෙතනදී ඕන වෙනවා එක දෙයක්. ඒ තමයි යමක් සිහි කර ගන්නකොට ඔගලන්ට පෙන්වන්න පුළුවන් නම් එහෙන් දැකපු රූපය උදව් කරගෙන අර සිත්තුවම දිහා බලාගෙන චිත්‍රයක් ඇඳා වගේ දැකපු දේ උදව් කරගෙන අත්දැකීමක් කරගන්න. අපි මේ දැන් හිතෙන්ම උපත්තු රූපයක් එක්ක නේද මම මේ දැන් ගන්දුණු කරන්නේ කියන එක පෙන්වන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපිට කෙනෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් කෙනෙක්ව සිහි කරනවා කියන තැනක Tamanට පෙන්වන්න පුළුවන් නම් දැන් තමන් ගාව තියෙන කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන විසින් උපාදානට හිත විදිහට උපද්ද දැන් තමන් ගාව තියෙන. එතකොට මෙතෙන්දී විශේෂම දේ තමයි මේ ධර්මතා දෙකක් බව පෙන්වන්න ඕනේ එහෙම නැතුව තමන් සිහි වෙන එක දැකපු එකයි දකින එක සිහි වෙන එකයි කියලා දෙකම එකක් කොට තබාගෙන අපි විදර්ශනා කරන්නට ගියත් හරියන්නේ නැහැ ප්‍රශ්නේ ලෙහෙන්නේ නැහැ ඒකයි මම කිව්වේ දැන් අපි මෙහෙම එහෙන් රූපයක් දකිනවා දකින රූපේ ඇත්තටම චක්කුගණත්ත රූපානත්ත ඒක පුරාණ කර්මෙන් හටගත් විපාකයි ඒක ඒකාන්තය එක වෙනම සිද්ධිය. ඒකත් කිසිම දවසක රාග දේශ මොහ කියන කෙලෙස් මුකුත්ම නැහැ. ක්ලේශ අනුසයක්වත්. එහෙම එහෙන් රූපයක් දකින්නවත් එකම බොහෝ කල සිට පැවතෙන ආශ්‍රව නිසා අපි මොකද කරන්නේ දැක්කපු ගවමු දැක්කපු රූපය පුද්ගලයේ කෙනෙක් කියලා කෘෂ්ණා දෘෂ්ටි සහගත නැත්තම් ප්‍රපංච වශයෙන් අපි මේ රූපේ සිහි කරගන්න. ඔන්නෝයි සිහි කරගන්න රූපය ප්‍රපංචයන්ගෙනුත් ප්‍රපංච ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරනවා කියන්නේ. තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටිකට තමයි ප්‍රපංච කියන්නේ. පුද්ගලයෙක් හැටියට සත්‍යයක් හැටියට කෙනෙක් හැටියට අපේ රූපේ සිහි කරගන්නකොට මේ සිහි කරගන්න රූපය ආත්ම සංඥාවිනුත් ආත්ම සංඥාව රූපෙත් එක් කරට. එතකොට අපි හිතුවොත් අපි දන්නේ නැත්නම් ඇස් ඉදිරි පිටට එන්නේ පුරාණ කර්මයෙන් හටගත් විපාක අනාත්ම රූපය ඒ රූපය දකින්නවත් එක්කම කෙලෙසත් දෙකීමෙන් පුද්ගල භාවයක මම මේ රූපය සිහි කරගෙන නේද මෙතන ධර්මතා දෙකක් ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ධර්මතා දෙකක් නේද මෙතන කියලා අපි දන්නේ නැත්තම් අපි හිතන්නේ මේ සිහි කරපු පුද්ගල භාවය තමයි තෙවුනේ එවුන එක තමයි මට සිහි වුනේ කියලා හිතෙනකොට දැනෙනකොට අපිට ඉබේමයි අපි දන්න පුද්ගලයා කියන කිව්ලයි. ඊට පස්සේ එක තැනක වැරද්දකින් වැටුනහම අර සූදු උවට ගිය මිනිස්සයා වගේ වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මහන්නේ සූදුවට යන ගිය මිනිස්සයා පළමු පරාජයෙන් හැම දෙයක්ම පරාද වෙනවා කියන. රුපියල් 500ක් අරගෙන මිනිහෙක් උදුවකට යනවා. එන්ට ගහන්න හරි බෝරු ගහන්න හරි ගෙල්ලා. ඔන්න පළවෙනි පරාදයෙන් විතරයි මේ මිනිසයා පරාද වුණාම හැමදාම පරාද. කියන්නේ රුපියල් 100 කොට්ටුවක් අල්ලනවා. ඇල්ලුවාම දැන් ඔට්ටුව පරාදයි. ඔන්න ඒ 500 ඉස්සෙල්ලාම දානකොට විතරයි මේ මිනිස්සයා දිනන අදහසින් දාන්නේ. හරිද? රුපියල් 500ක් දානවා 100ක් ඔට්ටුවක් දානවා මොකද්ද දිනන්න. රුපියල් 100ක් දිනන්න. හැබැයි පරාද වුණා. දෙවනුවට ඔට්ටු දාන්නේ පරාද වෙච්ච 100 ගන්න. තුන්වෙනුවට ඔට්ටු දාන්නේ පරාද වෙච්ච 200 ගන්න. ඊට පස්සේ ඊගාවට තව 500ක් ගේන්න පරාද වෙච්ච 500 ගන්න. ඊට පස්සේ 1000ක් ගෙන්නේ පරාද වෙච්ච 1000 ගන්න. ඉස්සෙල්ලාම පෙරදුම විතර දිනන්ද එක සැරේ දැන් මේ ඒ පළවෙනි පෙරදුමම බලනවා ඔක්කොම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි පාර වැරදුණු වැරදිල්ලෙම අපිට හැමදාම වරදිනවා. මොකද්ද පළවෙනි පාර වැරදිල්ල අපි කවදාවත් ධර්මය අහන්න ඕනේ මෙන්න මේ ටික තමයි. මේ චුට්ට ඇහුනේ නැත්තම් නැත්තම් කවවම දාවක් දුකෙන් මිදෙන අප කොච්චර බණ ඇහුවා කවදාවත් උපාදාන වශයෙන් නොගෙන අපේ හිත මුක්කගන්න අපි දන්නේ අපි භාවනා කරනවා කියන එකකින් කරන්නේ උපාදාන වෙන එකයි අන්තිමට වෙනවා ඇයි උපාදාන වශයෙන් ගන්න බැරි පුරාණ කර්මෙන් හටගත්තු විපාකෝ ඇහත් රූපයක් දෙක ඒක වෙනමම අන්තයක් ඒක අර චිත්‍රයේ අතින්ද තබපු බලාගන්න තබපු අනුරුව ඒවාද එතකොට අපි දැනගත්ත නොදැනුගත් වෙනවනම් ධර්මතාවය ඒක දකින්නවත් එක්කම බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් නිසා වර්තමානයේදී මේ ඇහැ රූප පිරිසිදු දකින තැනට අපි නොගිය නිසා පුද්ගලයේ සත්‍යය කියන අදහසින්ම හිතින් රූපයක් උපදිනවා නම් අර රූපේ බලාගෙන චිත්‍රයක් ගන්න. දැන් දෙක. චිත්‍රය වෙනම එක එක බලාගත්ත ප්‍රධාන රූප වෙන එක. මේ ඇහැ රූපේ බලාගෙන පුද්ගලයක් හදාගත්තා නම් පුද්ගල රූපයක්. ඒකයි අසුතවත් පුජ්‍යණය උපදවන්නේ රූපෙන් උපද්දනවා. මනාකොට අංගපසංග ඇති ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක්, පෙදිකඩක හෝ විත්‍යක හෝ අකින්නේ නම් ඒ වගේ පුතජන උපදවන්නේ රූපේ උපදවන වේදනාව උපදවන දැන් අසුත පුතජන කරන දේ තමයි මේ ඇහැ රූපේ දකිනකොට කවදාත් ඇහැ රූපේ මේක නේද ඇත්ත කියලා බලන්නේ ඇත්තේ නැහැ දකින්නවත් එක්කම කරන්නේ මොකද්ද? අනුරුවක් හදා ගන්නවා පුද්ගලයෙක්. තව පැත්තකින් ආශ්‍රවනිස දරුවා අම්මා මේ රූපය කෙනෙකුට මම කියලා එකක් හදා ගන්න. ඇහි රූපය දෙකට අපි ස්කන්ධ කියවමු. අර දරුවා වූ රූපේ, අම්මා වූ රූපේ, මම වූ රූපේ, පුතා වූ රූපේ පටිපාදනස්කන්ධය. ඒ රූපය පුද්ගල භාවයෙන් පුද්ගල භාවයේ රූපණිතෙන් කරන්න බෑ. හැබැයි අපි දන්නේ නැත්තම් මේ රූපේ බලාගෙන චිත්‍රයක් ඇන්ද නේද මේ කියලා දන්නේ නැත්තම් චිත්‍රේ රූපේ දෙකම එකයි කියලා හිතුවොත් අපි හරිද ඒ වගේ අපි දන්නේ නැත්තම් මේ රූපය විපාකයි ස්කන්ධ ඒක දකින්නවත් එක්කම කෙලෙස් සහගතව පුද්ගලයෙක් හැටියට මේ රූපය හදාගත්තා මේක කර්මයි මනෝ විඥාණයෙන් කළ එකක් උපාදාන ස්කන්ධය. මේ දෙක ස්කන්ධය උපාදාන ස්කන්ධයි දෙක දෙකක් කියලා අපි දන්නේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ මම මේ හිතන එක පේන එකමයි පේන එක හිතන එකමයි. මොකද එහෙම හිතන්න හේතුව මේ දෙක දෙකක් කළා දෙකක් කියලා විවර කරලා පෙන්වන්න පුළුවන් මට සිරුට මනසකුත් අපිට නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව නිසා මේ හිත උපදින්නෙම ඔක්කාන්ති නාම රූපම වෙලා. ඒ කියන්නේ පින්නෙන පැත්තට නඟුරු කරගෙනමයි කෙලෙස් සහගත මේ නිමිත්ත උපදින්නේ අපේ මනසේ. ඉතින් හොයන්නවත් එහෙම තියාගෙන අපි දැන් පුද්ගලයෙක් හැටියට සීකර දරුවා. ඒක සීකර ගත්තාම මම හරිනම් පෙන්වන්න ඕනේ ඇස් ඉදිරියට ආවේ අනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම රූපය දරුවා කියලා සිහි වෙන එක එලෙසහගත මනෝ චිත් එලෙසහගත චිත්තජ රූපය ඉතිං උපදෝ රූපය නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට භවනා කරන්න කියලා ගිහිල්ලා හරි දැන් දරුවා කියලා අපිට සිහි වෙච්ච එක අපි දැක්කා අර රූපේ බලාගෙන ඇඳපු චිත්‍රය වගේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ බලාගෙන පුද්ගල භාවයකින් සිහි කරගත්ත එකක් තමයි දැන් සිහි කරගත්ත රූපයක් තමයි අපිට දරුවා කියන එක. එතකොට දරුවා කියන අදහස සිහි කරගත්ත කෙලස් ටික අර රූපේ රූපේ කෙලස් ටික දරුවා කියන කෙලස් ටික වෙන් කරන්න බෑ. එතකොට අපි මම ධර්ම කියන තැනක තියෙන රූපය ඇත්ත කියලා අර පැත්තට ගියා නම් අපි භාවනා කරන්න ගිහිල්ලා නොකටිය උත්තමයි ආය කරලා තියෙන්නේ. ගොඩෙන්න බැරි තැනකටම ඉරුණ එකක් වෙලා තියෙන්නේ. ආය මෝඩකම එකම තැනක තියෙන්නේ. ඇයි මේ ධර්මතා දෙක දෙකක් කියන එක නොදන්නාකම මත නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම ටික තියෙන්නේ. ආයතත් භාවනා කරන්න ගිහිල්ලා දැන් මට අම්මා තේරුණා නෑ අම්මා කියන්නේ කෙස්ලොන් නේද ධම්මසාර කුණ කොටස් ටික තමගේ තරක තියෙන රූප මේකයි කියනකොට ආපහු මම මේ සිහි වෙන එක වෙනම එකක් පෙවුන එක වෙනම එකක් කියන එක දන්නේ නැහැ කියන එක තියෙනවා. ආයෙත් දෙකම එකට ගැට ගහලා තියෙනවා. මම කියනක තේරෙනවා. ඒකෙම මේ ප්‍රශ්නේ ලිහෙන්නේ. නමුත් ඕගලන්ට පුළුවන් නම් එකම එක දෙයක් කරන්න. එකම එක ආයතනයක් රැකගන්න. ඕගොල්ලෝ දන්නවද ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව කියලා කියන්නේ යමක් දකින්නකොටම දකින්නකොටම ගය මුදක රත්තරන් රිදී මුතු මැණික් කියලා දකින්නවත් එක්කම බඩු කොට්ටු ටික උපද්දවගෙන ඇසුරු කරන එකට තමයි කාමාශ්‍රය කියන්නේ. ඒක කාමාශ්‍රය වෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? තේන දෙයි මේ සීලිච්ච දෙයි දෙකක් කියලා දන්නේ. දන්නේ නැති වුනහම මං දැක්කපු දේ මේසි දැන් අපි කියමු ඇස් ඉදිරියට ඇහැ අනාත්මයි රූපය අනාත්මයි ඒක විපාකයි විපාකයි කෙලස් චුට්ටක්වත් නැහැ අනිමිත්තයි කොළ හොදට මේක ටිකක් බලන්නකො අපි කියමු ඇස් ඉදිරියට මෙහෙම රූපයක් ආවා දැන් පේනවා මොන විදියට හරි යම් යම් දෙයක් හිතන හිතන දේ මනෝවිඥානයේ වුණොත් හිතන හිතන දේ තමන්ගේ පැත්තේ වුණොත් මේ පිනෙන දේ පැත්තට ඕගොල්ලන්ට මොකද්ද කියන්න පුළුවන්? පිනෙන දේ පැත්ත ගැන කිසිම නිමිත්තක් තියෙන්නේ ඕගොල්ලන්ට. නිමිත්ත කියලා හරි හිතනවා ඒකත් මනෝවිඥානයේ පැත්ත එකක් වුණා. දෙයක් කියලා හිතනොත් ඒකත් අහුණු දෙයක් කියන එකත් මං හිතපු එකක්. ලස්සනයි යමක් මොකද්ද කියලා හරි හිතනොත් මං ඒකද හිතෙන එකක්. මොනොත් තේන දෙයට මොකද්ද කියන්න නිමිති නැහැ අනිමිත්ත. ඇහැරේ රූපේ යථාර්ථය හරියට දැක්කොත් තමන්ගේ මනස පැත්තේ කිසිම නිමිත්තක් නැහැ. රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක්. රාග දේශ මොහ ඇතිතාක් මට මේ පෙනෙන පැත්තේ නිමිති තියෙන්නේ. රාග දේශ මොහ නැති වුණ කෙලින්ම අනිමිත්‍ය චේතනත්‍යයන් වෙනවා. එහෙම මේ පෙනෙන ආය රූපයේ පැත්ත ස්කන්ධ ටික වෙන මොන පංච උපාදානස්කන්ධ වෙන මොන ඒ කියන්නේ දකින්නවත් එක්කම සිහි කරලා ගන්න එක වෙනම හොනෝ. දකින්න එක වෙනම හොනෝ. ඔගොල්ලෝ දකින්න පැත්තේ දකින්න පැත්තේ ශුන්‍යතාවයක් තියෙනවා. අත්මිත බවක් තියෙනවා. අප්‍රණිත බවක් තියෙනවා. ඒ පැත්තේ තියෙනවා ඒ පැත්තේ ඒ ලක්ෂණ නිසා තමන්ගේ මනසේ උපදිනවා හැම ගතියක්. මම කියන එක තේරෙනවා. මට තේරුම් කළ දෙන්න ඕන මේක නිවන් දකින්න බැරි නෑ. ඔයාලට හිත සමාධි කරන්න කියන වෙන මොකෝටවත් නෙමෙයි. මේ අනාත්ම රූපය දැන් අපිට ආත්ම වෙලා උගන කරගෙන යනකොට අත්නේ ලක් අත්මේ දිය වෙලා ගිහින් අනාත්මේ මතුවේ කියන්නේ නෙමෙයි. අවදාවත් මේ රූපය. අනාත්මදී අනාත්මමෝ තමයි. ආත්ම කරන්න බෑ එහෙම වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ මේ අනාත්ම වස්තුවක් එනවත් එක්කම ඊට සමගාමීව උපදින මනෝ විඥානයේ ආත්ම සංඥාවක් අරගෙන උපදින එකයි වෙලා තියෙන්නේ. හිත සමාධි කරන්න කියන්නේ වෙන මොකුත් හින්දා නෙමේ සමාධි කරපු ගමම මේ දෙක දෙකක් කියලා පේනවා. පේන තැනට එනවා. තෙවුණු දවසට කවදාවත් නෝගොලු මේ පේන පැත්තට පුද්ගලික සත්‍යය කියලා යන්නෙත් නැහැ යන්න බෑ එහෙම එකක් නැහැ ඕගොල්ලෝ අනුපාදා පරිනිර්වාණය ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන ශබ්දයේ උපාදාන වශයෙන් ගන්නෙ නොගෙන විදිනවා උපාදාන වශයෙන් ගන්න බෑ අත උපාදාන වශයෙන් ගන්නේ මේ උපාදාන ස්කන්ධය උපදවා ගන්න දේ පිළින දේ දෙකක් ඇති නොදකින කම නිසා. ඕකේ මේක හුරු කරන්න පුළුවන් එකක්. අද කොච්චර වේගවත් අපේ ආශ්‍රය කියන වෙන මොකුත් නෙමෙයි. මෙහෙම දකිනකොටම දරුවා කියලා එනකොට මේ දරුවා කියන එක මේ රූපෙට ඈඳලා ඈඳලා ඈඳලා ඈඳලා ඒක හුරුවක් තියෙන්නේ. ඔන්න ඕක හුරු කර ඕක ගෙවන එක තමයි කාමාශ්‍රය කියනවා කියන්නේ. කාමාශ්‍රය ගෙවන්න මොකද කරන්න තියෙන්නේ? මේ දෙක දෙකක් කියලා පෙන්නන්න. මෙහෙම දකින්නකොටම මේ පැත්තේ කුද්දේ කෙනෙක් කියලා සිහි වෙනකොට සිහි වෙන කෙනා මෙහි ඉන්න කෙනෙක් කියලා පේන එක තමයි භවආශ්‍රය කියන්නේ. ඔක ගෙවන්න පුළුවන් එකක්. පේන එක වෙනම එකක් පේනවත් එක මේ සිහි කරගත් එක කියලා දැකපු ගමන් මොකද වෙයි? මේ පිටේ තියෙනවා කියන එක කෙනවද? භවආශ්‍රය ගෙවෙනවා. මේ දකිනවා අනාත්මයි. දකින්නකොටම පුද්ගලයක් සත්‍ය කියලා සිහි වෙනවා. සිහි වෙන එකයි පෙන්න එකයි දෙකක් කියලා දන්නේ නැතුව මේ සිහි වෙන කෙනා මේ පැත්තේ ඉන්නේ කියලා දකින්න. හුරුවක් තියෙනවා. යනවා. ඕකට කියන දික්ඛ ආශ්‍රය කියනවා. අපි හැමදාම ආශ්‍රයක්ෂය කරගන්න මේ පින ලැබේවා කියලා හිතනවා. ඉතින් ආශ්‍රයක්ෂය කරගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ඔගොල්ලෝ හිතනවද බෑ කියලා? මේ ක්‍රමය මම කියන එක තේරෙනවා. බැරි නෑ අනිවාර්යයෙන්ම පුළුවන්. බොහොම චූටම චූට දෙයක් තියෙන්නේ. ධෛර්යය විතරයි ඕනේ. මොකද වෙන්න පුළුවන් දෙයක් මේක. කරන්න පුළුවන් දෙයක් මේක. ඒ මේ පෙනෙන දේ පෙනෙන දේ සමගාමීව කෙලෙස් සහගත උපදින මනෝවිඤ්ඤාණය දෙක වෙන්කර දකින්න තැනට. ඕකට චිත්ත සමාධිය ඕනේ. අද සමාධිය වඩා ගන්න කියන වෙන මොකුත් තින්දා නෙමෙයි. පේන දේට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය අනික පේන්නේ අනික කියලා අපිට පේන්නේ පේන්නත් හිතකට නැති හින්දා නෙවෙයි. ඒක පේන තරමට අපේ මනස සුබට නැති නිසායි. ආවරණීය කියලා කියන්නේ වැහිලා තියෙන මේ සිද්ධිය. අවිද්‍යාව නිසා ආශ්‍රව කියන්නේ මේ ඇත්ත නොදකින කම නිසා ආශ්‍රව කියන්නේ සිහි කරලා පුද්ගලයෙක්ගෙන් සිහි කරන එක මෙහි ඉන්නවා කියලා හුඟක් තියෙනවා. ජීවවල රණ්ඩුදී මුතුමැණිකේ වටිනාකමට සිහි කරගන්න එක මේ තියෙන එකක් කියලා හිතනවා. එතකොට තමන් තුළ සිහි කරගන්න එක බාහිර තියනවා කියලා හිතනවා. මේ මනසින් උපදවාගෙන අසුරු කරන අසුරු කරන නිමිත්ත කර්ම පැත්තෙන් උපදින දේ විපාක පැත්තට අයිති කියලා හිතන එක තමයි ආශ්‍රය කියලා කියන්නේ. ඔහොම ඔහොම වැරදියට ඇඳපු හුරු ටික. ආශ්‍රය ක්ෂය කරනවා කියලා කියන්නේ මොකක්ද? විපාක ටිකක් නිසා කෙලෙස් සහගත උපදින කර්ම පැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික විපාක ප්‍රතිස්කන්ධ ටිකට බහලන්නේ දෙක දෙකක් කියලා පෙන්නනවා. ඔච්චරමයි කරන්න තියෙන්නේ. විදර්ශනාව කියලා දර්ශනය කියලා ඔන්න ඔය ටික ඉගෙන ගන්න. එතකොට ඕගොල්ලෝට මෙහෙ මෙතන තරුව කියලා සිහි වෙනකොටම චිත්‍රය බලාගෙන රූපේ බලාගෙන හඳුපු චිත්‍ර නේද මේ චිත්‍ර සිහි කර කර මම චිත්‍රය හඳුපු රූපේ කියලා හිතනවා වගේ නෙමේ කියලා හිතන්න පොඩ්ඩක් වෙන්නට දරුවා දැක්කා හරියට මට දුන්න රූපයක් චිත්‍රයක් අඳිට දැන් මම මේ දරුවා කියලා සිහි කරනකොට පෙන්වන්නේ මේ චිත්‍රය මිසක චිත්‍රය අඳපු රූපේ නෙමේ පේනකොට එක රූපේ හැබැයි දැන් සිහි වෙනකොට ඒක බලන්න නැතපු චිත්‍රය මේ සිහි කරන එක පෙන්වන්න කෙලෙස් සහගත හැම වෙලාවෙම ඔයගලන්ට එක හයියක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ තක්ෂණ. බුදුහාමුදුරේ දේශනා කළා නම් චක්කුන් අනත්තා රූප අනත්තා කියලා අනාත්මවම තමයි. අය කවදාවත් ආත්ම වෙන්නේ නැහැ. එහෙනම් ආත්ම විදිහට උපදිනවා නම් මේ මගේ මනෝ සම්පස්සයක්ම තමයි. හ්ම් එහෙනම් මේ චිත්තජ රූපයක්ම තමයි කියනකො දරුවෙක් පුද්ගලයෙක් ළමයෙක් කෙනෙක් මිනිසෙක් කියලා හිතෙන ගානේ එහෙනම් මේ රූපේ බලාගෙන හිටපු චිත්‍රයම තමයි කිසිම දවසක ආත්මෝදයක් බාහිර තිබුණෙත් නැහැ තියනවත් නෙමෙයි තියෙන්නෙත් නැහැ අනාත්ම වස්තුවක් දකිනකොටම ආත්ම සංඥාවක් උපදවාගෙන ආත්ම සංඥාව අනාත්ම රූපෙට ඇසුරු කරන බඳලා කටයුතු කරන හෝරුවට ආශ්‍රය කියලා කිව්වේ. ඒ විදිහට මේක ඔයගලට කරන්න පුළුවන් එකක්. නිවන් දකින්න පුළුවන් කියලා කියන වෙන මොකුත්ම නෙමෙයි. මේ ධර්මතා දෙක දෙකක් කියලා පේන තැනට මනස ගන්න පොඩ්ඩක් ඉස්සරහට යන්න විතරයි ඔබට ධෛර්යයක් ඕනේ හැබැයි. මොකද මේ චිත්ත සමාධිය ඇති කරගන්න එක තමයි ටිකක් අසීරු. චිත්ත සමාධි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න පෙනෙන දේ එක්කම ඊට නැමිලා උපදින සිතේ නැමීම අඩු වෙන ඔක්කන්ති නාම රූපම් වෙන ගතිය අඩු වෙනවා එතකොට වෙන්නේ මොකද්ද දකින්නවත් එක්කම සිහි කරගන්නකොට සිහි කරගන්න බව Tamanට පේනවා. දකින්නවත් එක්කම Tamanම සිහි කරගන්නවා නම් සිහි කරගන්න සිහි කරගන්න දේ පෙවුනොත් ඕගලන්ට විපාක පැත්ත ආරම්භය හිතෙන් කියින් කිරි මුකුත් නැහැ. පුරාණ කර්මෙන් හටගත් දේවල් ආරම්භය හිතෙන් කියින් කිරි මුකුත් කරන්නේ වර්තමාන යමක් හිතනවා නම් කියනවා නම් කරනවා ඔක්කොම නව කර්ම. ඔක්කොම මනෝවිඥාන යුක්ත දේවා. මේ ස්පර්ශ ආයතන හයේ තියෙනවා ශුන්‍යතාවය. ආදි ශුන්‍යතාවය කියලා කියන්නේ ඔන්නෝක. ඔන්න ඕක දකින්න තමයි අපිට අමා එක මොහොතකට හරි මේක දැනුණොත් ඕගලන්ට තේරෙයි ඒකාන්තයෙන් මේකට නේද බුදුහාමුදුරු නිවන කිව්වේ කියලා. වෙන තැනක් නැහැ. සියලු දුක නිවෙන්න වෙන තැනක් නැහැ. ඒ නිසා විදර්ශනා කරන්ඩ මෙන්න මේ විදිහට අපිට පුද්ගලික සත්‍යය කියලා සිහි වෙනකොට වෙනදා වගේ පුද්ගලික සත්‍යය කියලා පෙනෙන තැනක රූපේ කියලා ඇත්ත පෙන්වන්න එපා. මේ විදිහට පෙන්වන්න කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම එහෙන් දකිනකොට දකින්න තන තිබුණු රූප වෙන්නට කනබුන ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකක් අනාත්මයි. ඒ රූපේ දකින්නවත් එක්කම ආත්ම සංඥාවෙන් මම මේ උපදවාගත්ත නිමිත්තක් නේද මේ. එතකොට ධර්ම පුද්ගලයා කියන එක චිත්තජ රූපයක් කෙලෙස් සහගත සිතින් උපද්දපු නිමිත්තක් ඇටියට එයා දකිනවා පිළුණේක අනාත්මෝ වර්ණ සටහනක් ඇරෙන්න දකින්න. ඒක දකින්ද තමන්ම පෙන්වන්න පුළුවන් ඇහෙන් දකින්න වෙලාවේදී තිබුණා මොකද්ද? සතර ආහාරය. කබලිකා ආහාරය, පස්ස ආහාරය, මනසචිත්‍ර ආහාරය, විඥාන ආහාරය. හැබැයි චිත්‍රය අඳින තැනදී නැත්නම් හිතෙන් සිහි කරන අවස්ථාවේදී තියෙන්නේ දුක ආහාරය. ඒක හරි වැරදි වැරදි හරි ඔගොල්ලෝ සිහි කරන දේ, පෙනෙන දේ, පෙනෙන දේ සිහි කරන දේ කියලා එකට බඳින්න එපා. චික්ක ටික හරි පෙන්වන්න මේ දෙක දෙකක් කියලා ආශ්‍රය වෙනවා. ආශ්‍රව ගෙවෙන ආශ්‍රව වැඩි වෙන්න හේතුව කෙලස් ඇති වෙන්න තියෙන එකම හේතුව අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකුත් නෙමේ. ස්කන්ධ ටික පිළිසිඳ දකින්නේ මේ ඇහත් රූපය දෙකට කිව්වොත් ස්කන්ධ කියලා. ඒකම උපදින මනෝවිඥානයේ කෙලෙස් සාගත උපදින ticket කියලා කෙලෙස් කියලා. මේ කෙලෙස් ස්කන්ධය කියන දෙකම දෙකම එකට එකතු වෙලා තමයි අපිට අද පුද්ගල භාවයක් කියලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කෙලෙස් ස්කන්ධය දෙකම එකට එකතු වෙලා අපිට දුකාව කියන එක මනෝමය සිද්ධියක්. ඒ කියන්නේ මම කිව්වා මනෝමය කියලා කියනකොට ස්කන්ධ ටික නැතුවත් වෙන්නේ නැහැ. කෙලස් ටික නැතුවත් වෙන්නේ නැහැ. හැබැයි දෙන්න එකට ගැට ගන්නකම කෙලෙසයක් කියන එකයි මෙතන කිව්වේ. මොකද ස්කන්ධ ටික ස්කන්ධ ටිකමයි ඒකට කෙලෙස් අයිති වෙන්නේ නැහැමයි ඒක විපාකයක්මයි. කෙලෙස් සහගත ටික මනෝවිඤ්ඤාණයෙන් හටගත්ත එකක් ඒක කෙලෙසයක් ඒක මනෝ සංපස්යෙන් හටගත්ත එකක්. දෙන්න දෙපැත්තක දෙන්නම ඕනෙමයි. නමුත් මේ එකකොට එකකොට ඇසුරු කරන මෙන්න මේ ආශ්‍රව ටිකටයි අපිට දුක ගෙනත් දෙන්නේ. ඒකයි දුක දුකට හේතු හැමදාම කෙලෙසයක් පෙන්වන බුදුරජාණන් වහන්සේ ඒ නිසායි. එතකොට විදර්ශනා කරනවා කියලා අපි එක්කම කටයුත්ත මොකද්ද? එහෙම මතක් කරලේ ඇහැට පෙනෙනකොට හැම වෙලාවෙම පෙන්වන්න තීරණය කරන්න තුලණය කරන්න ඇහත් රූපයක් කියන ටික අයිති පුරාණ කර්මෙන් හටගත්ත විපාකකට ඒ තුල කෙලස් කර්ම මුකුත් නැහැ ඒ වරඹයා හිතින් කීින් කිරින් මුකුත් කරන්න බෑ. ඒ ඇහැ රූපේ ආරම්භය නිමිති කිසිම දෙයක් නැහැ. ඒක එක අන්තයක්. ඒ දකිනවත් එක්කම අපිට හිතෙන්නේ නේ අද අපි දන්නේ දකිනකොටම කෙනෙක් කියලා හිතනකොට ආ දැකපු කෙනා කෙනා තමයි කියලා නේ අපි හිතන්නේ. නමුත් දැන් අපි දන්නවා ඇහැයි රූපයයි දෙක අනාත්මමයි එහෙනම් පෙනෙනකොටම කෙනෙක් කියලා හිතනවා කියන එකෙන් කලේ මේ පෙනෙන එක කෙනා කළා නෙමෙයි මේ රූපයම කෙනා කෙනා අදහසින් සිහි කරගෙන ඒකයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් කියන ආත්ම සංඥාවෙන් දිට්ඨි සංඥාවෙන් අපි රූපයක් උපදිනකොට නැත්නම් යමක් හිතනකොට කියනකොට කරනකොට ඒ හිතෙන් කියින් කිරින් කියින් කිරින් තියෙන හිතන දෙයට අනුව හිතනවා නම් යමක් ඒක ඔක්කොම නව කර්මයි. වෙන දේ ආරම්භය මට හිතන්නත් බෑ කියන්නත් බෑ කරන්නත් බෑ. මම පෙනෙන දේ ආරම්භය මෙහෙම ගන්න අත ධම්මා පිනේ ගන්න අත දානවා කියන එක චේතනාවටයි අයිති මිසක පිනෙන පැත්තට අයිති නැහැ. හිතෙන් හිත ළමයි හිතන්නේ හිතෙන් හිත ළමයි කියන්නේ හිතෙන් හිත ළමයි කරන්නේ. අපි හිතන්නේ පේන එක අල්ලන් හදනකොට අනේ පේන එක අයිති අල්ලන එකට කියලානේ. නැහැ ඒ පැත්තට මුකුත් කරන්න බෑ අපිට. එතකොට මේ අත් දිගාරනවා කියන ක්‍රියාවලිය කලේ චේතනාව නිසායි. ඒ හිතෙන් කියින් කිරින් අයිති නව කර්ම පැත්තට ඒක මනෝ විඥාන සම්පස්යෙන් හටගත් වෙනවා. ඉතින් මට ඕනේ මෙච්චරයි ආශ්‍රයක්ෂය කරගන්න ඔයගලන්ට එකම මන ආයතනය වගවලා ගන්න පුළුවන් නම් එකම මනයි බුදුජානක වහන්සේ දේශනා කරනවා අර විදියට මහණිය අසුතන් පුතඥය අර සිත්තරෙත් පෙටි කඩක හෝ පිටියක හෝ නිල් කහ රතු පාටින් අඟපස කැන්ති මනාකොට ස්ත්‍රී රූපය පුරුෂ රූපයක් මවනවා වගේ අස්ෘත ප්‍රත්‍යඥය ඉතින් උපදවන්නේ රූපයම උපදිනවා වේදනාව උපදිනවා උපදිනවා කියලා පෙන්නලා මහණෙනි කාලයක් ඕ කාලයක් මේ ලෝකයේ හිතමම මායනය කරලා තියෙනවා මානේ නිසා අප්‍රමාදීව හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න. මහණේ අප්‍රමාදීව හිත මෙනෙහි කරලා බලන්න. බොහෝ කාලයක් මේ ලෝකයේ හිත මම මායනය කරලා තියෙනවා කියලා පෙන්නවා අත්පොත් නේ නේ ගද්දලපදසු. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ දකින අහනකොට වෙනතට වගේ දකින අහන පැත්තට බර වෙන්න එපා විදර්ශනාව කියන්නේ මොකද දකින අහනවත් එක්කම ඇති වෙන ප්‍රතිචාර ටිකට දැනෙමින් ඉන්න මොකද පෙනෙනවා කියන දේ ඔගොල්ලෝ දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කළා නම් අනාත්මෝදේ අනාත්මවම තමයි වෙනස් වෙන්නවමද? ඊට ආත්ම විදිහට පේනවා පවතිනවා අනාත්ම වෙනවා කියලා එකක් නැහැ. අපිට කියලාවත් ආත්ම විදිහට එයා පෙනී හිටින්නේ නැහැ. අනාත්මදේ අනාත්මවම තමයි. ඒක විපාකයි. හොඳට ඒක මතක තියාගන්න. ඒ එක්කම මොනවා හරි හිතෙනවා නම් මොනවා හරි දැනෙනවා නම් සිහි වෙනවා නම් පුද්ගලයේ කෙනෙක් ලස්සනයි වස්තුවක් ඈ එතකොට ගහ ගල ගඟන් මොනවා හරි දෙයක් හිතේ නම් මේ ඔක්කොම පිළිනවත් එක්ක මේක සමගාමීව නැගිටපු මනෝවිඤ්ඤාණය නේද පිළිදෙන එක අර්ථක මේ සීකරපගත් එක අනිකක් කියලා පෙන්වන්නට පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට සිහි කරන්නේ gedara ඉන්න ළමයා ගැන දැකපු එක දැකපු එක තමයි සිහි කෙරේ සිහි කරපු එක තමයි දැක්කේ කියලා ඔය දෙක ඈත දෙක නවත්තන්න ටික ටික ආශ්‍රක්ෂය වෙන්නේ නැද්ද කියලා බලන්න මොනතරම් චිත්ත භාවනාවක් කළත් මොනතරම් සනා කරනවා කියලා ඉගෙන ගත්තත් ඔය වැරද්ද කරවතා ප්‍රශ්නේ මෙතන ඉඳලා ඕගොල්ලන්ට දැකපු දේ සිහි කරන්න බැරි වෙන්න ඕනේ. දැකපු දේ සිහි කරනවා කියන දැකපු දේ සිහි කරන්න පුළුවන්. දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙනවා. දැකපු දේ සිහි කිරීම වශයෙන් උපදින මනෝ සම්පස්ය දැන් මේ තියෙන. දරුවා කියලා මම දැකපු දේ සිහි කරනකොට ඒ ඇහැ ඒ රූපේ චක්කුඤ්ඤා නිරුද්ධ වෙලා බොහෝ කාලයක් ඒ දැකපු දේ උදව් කරගෙන කෙලෙස් සාගතව මම මේ දැන් සිහි කරගත්ත කෙලෙස් සාගත මනෝ සම්පස්සේ උපදපු ස්කන්ධ ටිකක් කියලා පෙන්නන්නට. මේ සිහි කරනදී දැක්කපු දේ දැක්කේ මේ සිහි කරගත්ත දේ කියන එක තමයි ආශ්‍රව අනේක කපන්නේ. ඔන්න ඔකට ආශ්‍රක්ෂය කරනවා කියන්නේ. වෙන මොකුත් නැහැ. ඕගොල්ලන්ට ගෙවෙන්න තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙන යම් ආශ්‍රයක් කියලා ඔක්කොම ටික ගෙවෙන්න. ඔගොල්ලෝ මොනතරම් භාවනා කළත්, බණ ඇහුවත්, සීල් රැක්කත්, සමාධි වැඩුවත්, ඔය වැරද්ද කෙරෙන තාක් ආශ්‍රව ටික තිබුණට තොරව හොදින් තියෙනවා. ආශ්‍රය ක්ෂය කරගන්නවා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න. තව පැත්තකින් විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක දෙකක් කියලා පෙන්නන්න. විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක එකක් කියලා පෙන්වලා ජීවත් වෙන එක තමයි ලෝකයේ කියන එක නිර්මාණය වෙන්නේ. විපාක පැත්ත වෙන් වුණොත් කර්ම පැත්ත වෙන් වුණොත් මොකක්ද වෙන්නේ? භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාතියක් නැහැ. ලෝකේ කියලා ඉපදෙන්නේ නැහැ. භවපච්චය ජාති කියනකොට දිවිදෙන භව භවයේ දෙයාකාරයි. අත්ථේ උප්පත්ති භව කම්ම භව. මේ ඇහැ රූප දෙක උප්පත්ති භවය. ඉතින් කින් කිරින් කරන එක කර්ම භවය. මේ දෙක එකට ප්‍රත්‍ය වුණාම මොකක් වෙයිද? භවපච්ච යාති ශෝකයකට ලෝකේ ඉපදිලා තියෙන්නේ. දැන් අපරතෝ තියනවා නේද ඔයගොල්ලන්ට අම්මා තාත්තා අයියා අක්කා දුවා පුතා මම ඉන්න මේ ලෝකයක් ඉපදලා තියෙනවා නේ ඔය ලෝකෙට මොකක් වෙලාද හැදිලා තියෙන්නේ භවය කියන එක ප්‍රත්‍යයෙන් භව ප්‍රත්‍යයෙන් මේ ඉපදලා තියෙන්නේ. දැන් ජරා මරණ ශෝක පරිදේ දුක් ප්‍රශ්න තියෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධෝ උප්පත්ති භවයේ උප්පත්ති පැත්තෙන් කියන්න කර්ම භවයේ කර්ම භව පැත්තෙන් කියන්න දෙකේකට ප්‍රත්‍ය නොවන මොකක් වෙයිද? ජාතියක්. ඒ මොන ජරා මරණ ශෝක පරිදේ දුක්තම ඕගොල්ලන්ට මෙහෙම සිහි කළා අඬන අඬන ළමයා සිහි කරගෙන අඬන්න පුළුවන්කම කම් වෙයිද? හම්බ වෙන දැකපේක පිටින් කින් කින් කරන්න බැරි අනාත්ම දෙයක්. දරුවා කියලා සිහි කරගන්න එක ඒකට අයිති නැති උන. එන්නේ ඒක සිහි කරගන්න එකට අයිති නැති උන. ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙයි. ඒ වගේම ඕක පුද්ගල භාවයකින් උත්සාහයකින් හිත හිත කරන්න ඕනේ ඕගොල්ලෝ ටික දුරක් යනකම් විතරයි. ඒකයි ඒකට ටිකක් ලොකු හයියක් තියෙනවා චිත්ත සමාධිය. සමාධිය ඇති කලෙහි මේ දෙක දෙකක් කියලා පෙනෙන මට්ටමට වෙනවා. හිතන්නවත් ඕනේ දුක්කක හිතන්න ඕනේ සමාධිගත මනසට දකින එකයි මම කෙනෙක් කියලා හිතනකොට කෙනෙක් කියලා තමන්ගේම සිතින් කෙනෙක් කියලා හිතුව බව චිත්ත ස්පර්ශ නැතිවට ඒක නැතින බව පේනකොට දෙක දෙකක් වෙනවා. මේ දෙන්න කිසි වෙලාවක පුද්ගල සංඥාව පහලන්න බැරි වෙනවා පෙනෙන දෙයට යාට. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එදාට ලෝකයේ කියලා එකක් නැහැ. ඉතින් ජීවන් දකින්න බැරි නෑ. ජීවන් දකින්න බෝකල් යන්නේ හරියට මේ ක්‍රමයේ තේරුම් ගන්න. අපි ආශ්‍රක්ෂය කරගන්නවා කියලා මොනවා හරි දෙයක් ඔයාලට ආශ්‍රක්ෂය වෙන්නේ ඉතින් මට ඕන උනේ මෙන්න මේ ටික මම මේ ගොඩාක් දේවල් කියන්නේ නැහැ පොතේ පාඩමට කියන ජීවිතෙන් ටිකක් හරි කරනකොට Tamanට තේරෙනවා අපි එක ලෙඩෙකුට දෙහෙතක් විතර එක හරියට අපිට තේරෙනවා මේ ලෙඩේ තියෙන ඔක්කොට මේක හරියනවා කියන්නේ ඒ වගේ ඒක බය නැතුව ඔය වැඩේ කරන්න හැබැයි ඔක ටිකක් මහන්සි ගන්න වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වගේ බොහෝ කාලයක් අපේ අපේ හිතම මමායනය කළා. දකිනකොට අනාත්ම වුණාට දකින දැකීමත් එක්කම හිත සමගාමීව උපදින මනසම ආගගෙන හිතගෙන පහින්දා මම අම්මා තාත්තා දුව පුතා කියලා මනසෙම සක්මන් කරලා හින්දා සක්මන් කළා කළා බාහිරයි කියලා හිතනවා. හරියට අපි මේ කරන්නේ වෙන වෙන වැඩ. ඔය ඔය පස්වලේ යනකොට පොඩි ළමයි ඉන්නකොට අග්ගල අපි ඔළුවට හරි මොකට හරි අහක බලා ගන්නවනේ. ආයෙත් ටිකකින් අහක බලන. ඉතින් අර ළමයි වටපිට බලලා ළඟ ඉන්න කෙනෙකුට ගන්නවා. ඒ වගේ එකක් වෙන්නේ වෙන එකක් අපි දැන් දකින්නකොට පුද්ගල සංඥාව සිහි කරගන්නවා. ඔහොම සිහි කරගන්නකොට හිතනවා අරක කියලා. ඔන්නෝම වැරද්දක් වෙලා තියෙන. පොඩි වැරද්දක් තියෙන. ඒක පෙනෙන තැනට මේ සිද්ධිය පෙනෙන තැනට යන්න වැරද්ද නිවැරදි වෙනවා. සම්මා දිට්ඨිය කියලා කිව්වේ නිවැරදි දැකීම කියලා කිව්වේ ඒකට. විපාක ටික විපාක හැටියට දකින්න කෙලස් ටික කෙලස් ටික හැටියට දකින්නත් කර්ම ටික කර්ම ටික හැටියට දකින්න. ඔන්නෝක තමයි විදර්ශනා කරනවා කියලා කරන්න තියෙන්නේ. තේරුණා නේද? හොඳට පෙන්වන්න ඇස් ඉදිරිපිටට එන රූපේ කන බොන ආහාරෙන් හැදෙන දෙයක් මොන කොටස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා පෙන්වුවේ නිකමට නෙමෙයි අනාත්මයි කියලා පෙන්වුවේ එහෙම බලබලා බලබලා ඉන්නකොට ආත්ම සංඥාව දිය වෙලා මේ අනාත්මේ මතුවෙන හින්දා නෙමෙයි එහෙම රූපේ අනාත්ම නම් එහෙනම් මේ ආත්ම දිර සිහි වෙන එක මනෝයේ නේද කියලා අත්දැකීම ගන්නට කොහොම බලන්න කියලා කිව්වේ කනපුන ආහාරයෙන් හැදුනේ පුරුදු කොටස් ටිකක් සතර මහා ධාතුයි මේ කියලා රූපේ බැලුවේ කොහොම බලනකොට බලනකොට ඕගොල්ලෝ හිතනවා නම් ආත්ම සංඥාව දිය වෙලා ගිහිල්ලා අර පෝස්ට් මෝටර් එකක් කරනකොට වගේ අනාත්මේ මතුවේ කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් නෙමෙයි. එහෙම වෙනවා එහෙම ඒක තිබුණා නම් ඒ විදිහට බැලි හරිය එන රූපේ අනාත්මයි නම් එහෙනම් මේ ආත්ම විදිහට පෙනෙන එක මනෝමය නේද? මේක මනෝ සම්පස්යෙන් හටගත් එකක් නේද කියලා ඕගොල්ලන්ට වෙන් කළ දැනගන්න. අරක විපාකයි මේක කර්මයි කියන එකට නුවණ ගෙනත් දෙන්නේ. ඒකට විදර්ශනා කියලා කියන්නේ. විශිෂ්ටයෙන් දකිනවා, විශේෂයෙන් දකිනවා විදර්ශනා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දකිනවට වඩා සාමාන්‍ය ලෝකයක් උපම කොටස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා දකින්නෙත් නැහැ. ඒ හින්ද සිහි වෙන රූපේ එහෙනම් ආත්මයි නේද කියලා දකින්නේ නැහැ. දෙක මේක ගොඩේ දාගෙන. සිහි වෙච්ච එකයි වෙන එකයි. අපිට ඉතින් අර උපම කොටස් ටික සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා බලනවා මොකටද? මේක බලන්නේ මේක අනාත්මයි ආත්ම විදිහට පෙන්නක මනෝමයි කියන එක දකින්න කියලා දන්නේ නැහැ. මේ දෙක එකට කවලම් කරන ගඳයි කියන එක දන්නේ නැහැ. අපි ඉතින් කරදර යනවා මොකද? අවදා හරි දවසක අදු කැල්ලක් උරච්චි කෙරුවා වගේ ආශ්‍රය කෙරේ මොකද්ද? මේව බල බල බල බල ඉන්නකොට මේ රූපය ආත්ම විදියට පෙනෙන එක නැති වෙලා අනාත්ම විදියට මතුවේ මතුවේ යනකොට ඔය මතුවේද? එහෙම එකක් මතුවෙනවා මතුවෙන්න තිබුණා නමුත් වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අපි රූපය අනාත්මයි සතර මහා ධාතුයේ කොනප කොටස් ටිකක් ආහාරෙන් හටගත්තේ කියලා බැලුවා නම් බැලුවේ ඒකේ නම් සත්‍ය කෝ පුද්ගලයේ කෝ ආත්මෝදයක් තිබුණත් නෙමෙයි තියනවත් මේ තියෙන්නේ නැහැ එහෙනම් පුද්ගල භාවයට හම් වෙන එක මොනෝමයි කීප එක ඇත්ත නේද කියලා මෙතෙන්ට පය ගහලා බේරලා හිටින්න හයියක් ගන්නයි ඒකයි බේන්න එතකොට එයා පැත්තකට ගිහින් දැකපු ළමයා ගැන හිතන්න බැරි වෙන්න ඕනේ. ඇයි? දැක්කේ අනාත්ම රූපයක් ඒක අයිති නෑ මේකට. එහෙනම් මේ සිහි කරගන්න එක දකින්න එකට අයිති නෑ. මේ දෙක දෙකක් කියලා පේන්න යෝනි. පුද්ගලෙක් මෙතන ඉඳලා ගෙදර අම්මා තාත්තා ගැන ළමයා ගැන හිතන්න බෑ. හැබැයි මේ මං නිවන් දකින පැත්තට මේ දර්ශනය කියන්නේ. එතකොට එයා දන්නවා මේක මෙහෙම දෙයක් හම්බෙච්ච දේ මෙහෙම දෙයක්. අන්නේ සඳහායි මේ රූපය මෙනෙහි කරලා බලන්න. හ්ම්? තේරුණාද කියන්නේ? එහෙනම් මේ විදිහට ටික ටික විදර්ශනා කරන්ද ඊට පස්සේ මේ කෙලස් ටිකයි ස්කන්ධ ටිකයි නැත්තම් කර්මයි විපාකයි දෙක දෙකක් කළා දකින දැන්ට ඔයගොල්ලන්ගේ මනස ගන්න අවශ්‍ය වෙන විදිහට චිත්ත සමාධිය ඇති කරගන්න හැටි උඩින් හවුරුගොල්ලෝ පැහැදිලි කරලා දෙයි. මම හිතනවා මම මේ කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. මමත් ඉතින් තාම ගොඩක් දක්ෂ නැහැ. දක්ෂ දාන්නට ගියදී මම කිව්වා මෙන්න මේව හැබැයි මට තේරෙනවා කියලා. මෙතනින් විතරයි කකුල තියෙන්නේ ආශ්‍රය කරගන්න. මොන දෙයක් කිව්වොත් ඔය වැරද්ද කළා නම් ගොඩ යන්න බෑ. ඔය වැරද්ද හේතු වෙන්නේ ඕකට ඉඩ නැති වෙන්න ඕනේ. ඒ දෙක දෙකක් කල විවර කරලා පෙන්නන එකම සම්මාදිට්ඨිය. ඒකටම කියනවා විදර්ශනාව කියලා. ඉතින් මේ ජීවිතයේදී වංශකදාගාමී නෙමෙයි ඇත්තටම වීර්යය කොලොස් රහත් වෙන්නම පුළුවන්. මේ දෙක දෙතත්තක් කියලා වෙන් කරලා බලා ගන්නට ගන්න පුළුවන් මනස. බැරි එකක් නෙමෙයි. චිත්ත සමාධිය හොදට ඇති කරගත්තොත් එක කලක් යනකොට Tamanට සම්පූර්ණ එළඹ සිටින මට්ටමට නැති වුණාට හොඳට හයියක් හිතට ගැම්මක් එන්න දෙකල දකින්නට එනවා ඉක්මනට. ඔක කෙරවලටම යනකොට තමයි ගොඩක් කල් හෝ අමාරු යන්නේ. නමුත් මේක මොනතරම් ඇත්තද? අනේ මේක නොදන්නාකම නිසා අපි මොනතරම් දුක් විඳලාද කියලා දුකේ කලකිරීමක් එනවා. ඕක ওই ටික පෙනෙන මට්ටමට යන්න ගොඩාක් ඈතක් නැහැ. හරි ක්‍රමේ තේරෙන්න ඕනේ. හරි ක්‍රමේ දැනෙන්න ඕනේ. හරියට ක්‍රමේ හරියට යානම් ඒ තරම් අපහසු නැහැ. ඉතින් ඒ හින්දා හැමදෙනාම මේ ජීවිතයේදීම මේ ආශ්‍රය ධර්ම ක්ෂය කරගෙන මේ දුක්ඛාගත සසර ගමන නිවා කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ වචන ටික මේ වගේ කරුණු ටිකක් අහගන්න ඉගෙන ගන්න නැතිව අපි ආපු සසරකින්ද මෙච්චරයි කියලා කියන්න බෑ. කෙරවලක් නැති සසරක අනන්ත පරිමාණ දුක් විඳමින් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම දිනෙකම එනවා. අර ඕසල් රජුරු අර දැකපු හේනවල අර ලෝක මුලේ වේ වෙන නිර්සත්වයේ හැම අඬ අඬ පොපි අද්ද ගහනවලු සෝහං ඊතෝ කන්තෝ යෝනින් ලද්දාන මානසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහං කුසලම් බව අනේ මම කවදා හරි දවසක මෙතනින් ගිහිල්ලා මනුස්සාත් භාවයක් ලැබුවොත් සෝහං ඊතෝ කන්තෝ යෝනින් ලද්දාන මානසින් මනුසාත්ම භාවයක් ලැබුවොත් එතකොට සීල සම්පන්නෝ වදඤ්ඤෝ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොහොම හරි තේරුම් ගන්නවා. සීල සම්පන්න හැමදාම සිල්වත් වෙනවා. කාහාම කුසලම් බහුම් බොහෝ කුසල් කරනවා කියලා පපුවේ අත් දානවා. ඕගොල්ලෝ මාත් ඕන තරම් එහෙම අත්ගහින් ඇති. එහෙම අත්ගහින් ඉඳලා මිනිස්සෙක් වෙලා ඉපදින්නට බොහෝම කලාතුරකින්. අනේ උපදිනකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැහැ. සාධර්මයේ තියෙන වටපිටාවක් නැහැ. ආයෙත් කුසල් කළා අර වගේ පැහැෙන අපායක ගිහිල්ලා අර වගේම මම මිනිස්සෙක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නවා සිල්වත් වෙනවා පින් කරනවා කියලා එන්න ඇති. මේ ලෝකේ යනකොට බුද්ධෝත්පාද කාලයක් පැත්තකින් තිබු හොඳ නරක දෙකවත් පෙන්වන ශාස්ත්‍රීය වංශයක් ලෝකේ නැහැ. අනේ ආයෙත් උහුම යන්නේ ඔය වගේ අනන්ත අපරිමාණ සංසාරය අපි සැටි සරල සැටි සරලා හැබැයි කොහොම හරි වැටි වැටි වැටි වැටි හරි සසර කරපු කුසලයක් නිසා බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයේ සම්තරම කියන වටපිටාවක් ඉපදිලා තියෙනවා මේට වඩා වැඩි යමක් ආයක් වෙන්නේ මේ අවස්ථාව අතහැරගත්තොත් මේ වගේ වටපිටාවක් හොලදෙන්න හේතුම පාපයක් අකුසලයක් වේවි අනන්ත සංසාරේ ගෙවල් දොරවල් ඕන තරම් හදලා ඇති. ගෑනු දරුවෝ ඕන තරම් පෝෂණය කරලා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මහණේ චක්‍රවර්ති රජ නොවුණු එකම සතෙක්වත් මේ ගේරි කුලේ නැහැ කියලා දහස් ගාණක් යන ගේරියෝ පෙන්නන අපි ගැන කවර කතාවද? මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ වෙලා ඉඳලා දුක නිවුනේ නැත්තම් මේ පොඩි ගෙයක් හදාගෙන පුපුරු කෑල්ලක් අරගෙන ඉඩම් කෑල්ලක් අරගෙන ධර්මල්ලක් හදාගෙන අපි දුකෙන් නිදහස් වෙයිද? ඒකා කෙලෙස් සහගත මේ මනසට රැවටෙන්න එපා. මේ බුද්ධෝත්පාද කාලේ වරද්දවා ගන්න එපා. මේ අවස්ථාව අතහැර ගන්න එපා. මේක අතහැරුණොත් පෙරකට ඕගොල්ලෝ පෙරකට කවුරුවත් දෙන්නේ නැහැ. ඒ හින්දා තමන්ගේ යුතුයකම් ටික කරන්ට කරන ගමන් තමන්ව රක්ෂිත ස්ථානයක තියාගෙන කටයුතු කරන්ට අප්‍රමාදීව මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගන්නට උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. හොඳට මතක තබා ගන්න අවුරුදු 100ක් පිටිපස්සට බලන්න. ජීවිතේ කෙනෙක් දෙසිට පේන්න නැහැ. තව අවුරුදු 100ක් ඉස්සරහට නොවනින් බලන්න. මේ කවුරුත් දෙයිද? කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතා දෙක අතර මරණයෙන් පස්සේ මේ හැම දෙයක්ම බොරු වෙනවා නම් බොරු වෙන දෙයක් ඇතුලේ සැබෑ වූ දෙයක් තියෙන්න පුළුවන් කියන්නේ. ඒක බොරුවක් නෑ. එහෙනම් හිතට රැවටෙන හිතේ රැවටෙන්නට රැවටෙන්න උදව්ව තියෙන ආකාර ආශ්‍රව ඇති වෙන විදිහට අර වැරද්ද කරනකම් විතරයි. ඒ වැරද්ද ලැහත්ත ටික ටික මහන්සි වෙන්න නොබෝ අවශ්‍යකම චක්‍රයන් පිටට හැරෙයි. සංසාර චක්‍රය වෙනුවට ධර්ම චක්‍රයක් වේ. ඒ හින්දා ඕගොල්ලන්ට සීන වෙහෙසක් අපහසුයක් නැතුව ඕගොල්ලන්ගේ කිසිම කෙනෙකුට අකටින්තක් අලාභයක් අපදරයක්වත් නොවේ. දෙපැත්තේ ප්‍රශ්න විසඳෙන විදිහට ධර්මයෙන් උත්තර ඕගලන්ට ලැබෙයි. ඕගලන්ට මේ ජීවිතයේ සියලු දුක තවසක් කරගන්න පුළුවන් වෙයි. දනාට ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රතිශ්‍රේම වේවා කියලා.